ශාස්ත්‍රවේදී පූජනීය අනුත්ගම පඤ්ඤාසාර ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම සාදු නදලම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු සමන්තා චක් භගවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනං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 සුඛදං නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු लाभी सुख विहारालं विवेखालम् अभिंहसो යං ශාවකේන පත්පබ්බං සත්තු සාසනකාරිනා සම්බස්සතං අනුපත්තං අප්පමත් තස්ස සික්කතෝ මහානුභාවෝ තේ විඤ්ඤෝ චේතු පරියාය කෝවිදු කුණ්ඩං බුද්ධ දායාදු ආදීවන්දති සත්තුනෝති සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධාවන්ත පින්වතුනි සූත්‍ර පිටකයේ සංයුක්ත නිකාය කියලා නිකාය ග්‍රන්ථයක් තියෙනවා. නිකාය ග්‍රන්ථ පහක් තියෙනවනේ දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්ධක නිකාය කියලා. එයින් සංයුක්ත නිකායේ ඒ සංයුක්තයන් ගණනාවක් තියෙනවා සූත්‍ර එකතුවකට තමයි පින්වත්නි සංයුක්තයක් කියන්නේ. සූත්‍ර නොයේ කරුණු මුල් කරගෙන කොටස් වශයෙන් එකතු කරලා සංග්‍රහ කරලා තියෙනවා. උදාහරණයකට කොසල් රජු මුල් කරගෙන වදාළ දේශනා එකතුවක් තියෙනවා. ඒ එකතුවට කියනවා කෝසල සංයුක්තය කියලා. ඊළඟට මාරය මුල් කරගෙන වදාළ දේශනාවන් එකතුවක් තියෙනවා. ඒකට කියනවා මාර සංයුත්තේ කියලා. චතුරාර්ය සත්‍ය පිළිබඳව වදාලා වූ දේශනා එකතුවක් තියෙනවා. ඒකතුවට කියනවා සත්‍ය සංයුත්තේ කියලා. මේ විදිහට මග්ග සංයුත්තේ, ඥාන සංයුත්තේ, අනුමසග්ග සංයුත්තේ, දේවතා සංයුත්තේ, දේවපුත්ත සංයුත්තේ, සක්ක සංයුත්තේ ආදී වශයෙන් පින්වත්නි සංයුක්ත ගණනාවක්ම සංයුක්ත නිකායේ තියෙනවා. එයින් එක සංයුක්තයක් තමයි වංගීස සංයුක්තය. වංගීස සංයුක්තය. ඒ වංගීස සංයුක්තය කියන්නේ වංගීස හාමුදුරුවෝ මුල් කරගෙන වදාළ දේශනා. තමයි පින්වත්නි වංගීස සංයුක්තය කියන්නේ. මේ වංගීස සංයුත්තේ සූත්‍රයක් තියෙනවා සූත්‍රයේ නම කොණ්ඩඤ්ඤ කියන සූත්‍රය. සූත්‍රේ නම මොකද්ද? කොණ්ඩඤ්ඤ සූත්‍රය. පින්වත්නි වංගීස හාමුදුරුව කියලා කියන්නේ මේ ශාසනයේ බුදුමුවින් අගපදවියක් ලබාගත්තු මහරහතන් වහන්සේ නම. පදුමුත්තර පාදමූලේ ඉඳන් පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන ඇවිල්ලා පින්නතුනේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් අගපදවියක් ලැබුවා. මොකද්ද උන්වහන්සේ ලැබපු අගපදවිය? මේ සම්බුද්ධ ශාසනයේ වංගීක හාමුදුරුව තමයි පින්වත්නි වහා වැටහීම් ඇති භික්ෂූන් අතර අග්‍රයි. වහා වැටහීම් ඇති භික්ෂූන් අතර අග්‍රයි. සමහරුන්ට වැටහෙන්නේ ටිකක් පහු වෙලානේ. වංගීක හාමුදුරුවන්ට ඒ නිමේෂයෙන් ධම් කරුණු වැටහෙනවා. වංගීක හාමුදුරුවෝ හරීම දක්ෂයි පින්වත්නි කවි ගාථා හදන්නේ. දැන් කිතිවන කවි කියනවා වගේ දෙනම් ඒ වෙලාවෙම හිතලා කියන්නේ වංගීස හාමුදුරෝ ඒ නිමේෂයෙන් පින්වත්නි බුදු ගුණ ගාථා ආදී ඒ වෙලාවෙම පින්වත්නි මනසට නගාගෙන දේශනා කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා දවසක් බුදුරජාණන් වහන්සේලා වහන්සේට ඇවිල්ලා කිව්වා ස්වාමීනි මේ වංගීස හාමුදුරන්ට වෙන වැඩක් නැතිලයි. ඇයි? මෙහෙම කවි කියන්ට මේ කවි ගැනම හිත හිත ඉන්නවා ඇති වදන කර්මස්ථානයක් නම් නැතුව ඇති කියලා. මේ විදිහට ගාථා කියන්නේ මේවා මෙනෙහි කර කර සැලසුම් කර කර පද හදාගෙන ඉන්නකේ. ඒකම කර කර ඉන්නව ඇති කවි රස විඳ විඳ. හැබැයි උන්වහන්සේ කමඨහනක් නම් වඩන්නේ නැතුව ඇති කියලා. තථාගත බුදුරජාණන් වහන්සේ වංගී සහාමුදුරු කැඳෙව්වා. කැඳවල ඇහුවා වංගීස නුඹ ඔය කියන ගාථා ඒ වෙලාවෙම නුඹට වැටහෙනවද නැත්නම් පෙර ඒවා හිතලා පද සකසාගෙන ඉන්නවද? මං ඉස්සන්ට මොකද කරන්නේ? භාග්‍යතුන් වහන්සේ මට මේ කවි ගැන හිත හිත ඉන්න වෙලාවක් නැහැ කිව්වා. මම මේ කවි ගාථා හද හද හිත හිත ඒවම මෙනෙහි කර කර ඉන්නවා ඉන්නව නෙවෙයි ස්වාමීනි මට ඒ වෙලාවෙම වැටහෙනවා ඒ වෙලාවෙම කියනවා කියලා. බුදුරජාණන් වහන්සේ මොකද කිව්වේ? වංගීත. එහෙමනම් දැන් මං යන ගාතාවක් කියන්නේ. බලන්නකෝ අපි ශාස්ත්‍රුන් වහන්සේ මොන තරම් සොඳුරු ශාස්ත්‍රුන් වහන්සේනවද කියලා. එහෙනම් දැන් මං යන ගාතාවක් කියන්නේ. වංගී සහාඳුරු තථාගතයන් වහන්සේ වැඳලා ආසනෙන් නැගිටලා ඒ වෙලාවෙම මනසට නැගිච්ච පින්වත්නි බුදුගුණ සඳහන් ගාතාවක් කියනවා. බුදුගුණ සඳහන් කරලා ඒ වෙලාවෙම ගාතාවක් කියනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙලාවේ සාදු සාදු කියලා බුදු මුවින් සාදුකාර දීලා අගපදවියක් දුන්නා. වංගීස නුඹ මේ ශාසනයේ වහා වැටහීම් නැති භික්ෂූන් අතරක් ගයි. පින්වත්නි මේ තමයි වංගීස හාමුදුරුව. වංගීස හාමුදුරුව තමයි මේ කොණ්ඩඤ්ඤ සූත්‍රයේ පින්වත්නි අවසන් ගාථා මේ මාත්‍රකා කළ ගාථා තුන වංගීස හාමුදුරුව තමයි දේශනා කරන්නේ. ඒ හේතුවක් ඇතිද? එන්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ රජගහනුවර වේළුවනාරාමයේ. වේලු වනය කියලා කියන්නේ මොකක් නිසාද? උණ ගස් වලින්ම වට වෙලා තිබිච්ච නිසා වේලු වනය, උණ වනය. මේකට කියනවා කලන්දක නිවාපේ කියලා. කලන්දක කියන්නේ ලෙහෙනුන්ට. කලන්දක නිවාප කියලා කියන්නේ ලෙහෙනුන්ට අභය දුන්න ස්ථානය. මේකට හරියට ඉඳලා තියෙනවා ලේන්නෝ. නේද? මේ උණ පඳුරු වල කූඩු ආදී හදාගෙන ඉන්නති බොහෝ ලෙහෙනුන් ගැවසීගෙන ඉඳපු භූමියක් නිසා කලන්දක නිවාපේ කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ මේ රජගහ නුවර කලන්දක නිවාපේ නම් වෙච්ච වේලුවනේ වැඩ ඉන්නකොට පින්වත් මේ එක්තරා වෙලාවක කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමුවට වැඩියා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමුවට වැඩම කරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ දෑතින් පිරිමැද තථාගතයන් වහන්සේගේ සිරිපා දෑතින් පිරිමැදමැද පිරිමැදමැද සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පින්වත්නි සිරිපා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මුලින් ඉඳිනවා මුලින් ඉඹ ඉඹ මුලින් ඉඹ ඉඹ දෑතින් පිරිමැදමැද භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ කියනවා. මේක බලාගෙන හිටිය වංගී සහම්තුනි. දැන් පින්වත්නි හිතන්න කාරණයක් තියෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ආපු කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ ඇයි මේ මම කොණ්ඩඤ්ඤ මම කොණ්ඩඤ්ඤ කියලා කියන්නේ හඳුන්වා දෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මේ කොණ්ඩඤ්ඤ හාමුදුරුව බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ආවේ කියනත් බොහොම කාලෙකින් අවුරුදු 12කින් විතර. ඒ අවුරුදු 12ක කාල සීමාවම කොණ්ඩඤ්ඤ හාමුදුරුව හිතේ පින්වත් අනෙක් ස්වාමීන් වහන්සේලා එක්ක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන නෙවෙයි. කොණ්ඩඤ්ඤ හාමුදුරුව තමයි මේ ශාසනයේ උන්වහන්සේ අගපදවියක් ලැබූ මහරහතන් වහන්සේ නමක්. මොකද උන්වහන්සේ ලැබූ අගපදවිය? කොණ්ඩඤ්ඤ හාමුදුරුව තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ චිර රාත්‍රඥ භික්ෂුන් අතර අග්‍රස්ථානය ලැබුවේ. චිර රාත්‍රඥ කියන්නේ චිර කියන්නේ බොහෝ රාත්‍රී බොහෝ රාත්‍රීන් ඤ කියන්නේ ගන්නවා කියන එක. බොහෝ රාත්‍රීන් ගන්න භික්ෂුන් අතර අග්‍රයි. මොකද මේ බොහෝ රාත්‍රීන් ගන්නවා කියන්නේ? දැන් මෙතන බොහෝ රාත්‍රීන් ගන්නේ කවුද? බණහන ඔබ අතර බොහෝ රාත්‍රීන් ගන්නේ කවුද? මෙතන ඉන්න වයස්ම කෙනානේ. එයාන බොහෝ රාත්‍රීන් දන්නේ. අන්න ඒක තමයි මේ කියන්නේ. මේ ශාසනයේ චිර රාත්‍රාඥය කියන්නේ මුල්ම ශ්‍රාවකයා කවුද? කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙවෙනි කොට මේ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් උත්තරේනා. පළවෙනි ශ්‍රාවකයා. සතාගත බුදුරජාණන් වහන්සේට පස්සේ පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. ඒ වෙනකොටත් උන්වහන්සේ වයෝවෘද්ධද නැද්ද? ඒ වෙනකොටත් උන්වහන්සේ වෘද්ධයි. ලාභාලයක්වත් තරුණයෙක්වත් නෙවෙයි. පින්වත්නි කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ බොහෝ කාලයක් පින්වත්නි සාමාන්‍ය සමාජයේ වැඩ හිටියේ නැහැ. ඒකට හේතුව තමයි කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ පින්වත්නි ඉතාමත්ම ගරු කරන මේ විහාර ගරුක භාවයේ එහෙමත් නැත්නම් සමවත් සුවයෙන් කල් ගෙවන්න. එහෙමත් නැතිනම් හුදකලා වාසයට ඉතාම ප්‍රියයි වහන්සේ. දස දහසක් සක්වලේ බුදු ගුණ වගේම පින්වත්නි කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ගේ ගුණත් පැතිරෙලා තිබුණා. දෙව් මේසුන් අතර දස දහසක් සක්වලේම පින්වත්නි බුදු ගුණ වගේම පැතිරෙලා තිබුණා කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ගේ ගුණ. මිනිසුන් විතරක් නෙවෙයි දිව්‍ය බ්‍රහ්මයෝ පවා පින්වත්නි නොඑක් දේවල් අරගෙන එනවානේ බුදුරජාණන් වහන්සේ වගේම දෙවැනි බුදුන් වගේ මේ ධර්මය අවබෝධ කළ උත්තරමයන් වහන්සේ කියලා බොහෝ දෙනා පුදු සත්කාර කරන්න එනවා කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට. මේ තමයි මුලින්ම ධර්ම ධර්මය අවබෝධ කළ උත්තරමයන් වහන්සේ කියලා බොහෝ දෙනා වඳින්න පුදන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේ දකින්න වගේම බොහෝ දෙනා එනවා. ඒ එනකොට කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ ඒ ඒ හැම දිනාටම සුදුසු ධර්ම කතාක් කියලා දෙනවා. හැබැයි පින්වත්නි, එහෙම බොහෝ සෙනග එනකොට පින්වත්නි කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට තියෙන සුවය මොකද වෙන්නේ? ඈ කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට තියෙන සුවය සුවය නැති වෙනවා අතරමනේ. පිරිස එක්ක ගැවසීම වැඩි වෙනකොට. ඒ පින්වත්නි සමහර අය කියනවා නේද තනියම ඉන්න පුළුවන් කියලා. ඇයි තනියම ඉන්නද? ඇයි පින්වත් තනියම ඉන්න බැරි? කෙලෙස් වපුරන්න කෙනෙක් නැහැ. කෙලෙස් වපුරන්න කෙනෙක් නැති නිසා. අනියම මේක කරන්නත් බෑනේ. කවුරු හරි හිටියොත් මොකද වෙන්නේ? කෙලෙස් උපදිනවද නැද්ද? කෙලෙස් උපදිනවා. උපන්න කෙලෙස් වැඩෙනවද නැද්ද? උපන්න කෙලෙස් වැඩෙනවද? මේ හිත පින්වත්නි අති දීර්ඝ කාලයක් සංසාරේ කෙලෙස් වලින් කපුටු කරපු හිතක් හොඳට මතක තියාගන්න. මේ සිත බොහෝම හුරුයි කෙලෙස් වලට. කෙනෙක්ගේ ගුණයක් දැකලා කතා කරනවට වඩා කෙනෙක්ගේ අගුණයක් දැකලා වරුගණන් කතා කරන එක මේ හිතට හුරුද නැද්ද? පුරුද නැද්ද? පුරුයි. අනුන් කරපු පින්කමකින් සතුටු වෙනකොට එක තප්පරයක් දෙකක් තුනක් අනුන්ගේ කරපු වරදක් පින්නතුනේ කෙනෙකුට කියලා තව කෙනෙකුට කියලා තව කෙනෙකුට කියලා එහෙම කියන්න මේ හිතට පුරුදු ගතියක් දැනෙන්නේ ප්‍රියයිනේ මේ හිතට හුරුයි දෙතුන් දෙනා එකතු වෙලා කරපු කර්මක් ඒව තමයි බුදුරජාණන් වහන්සේ ඒකනේ වදාළේ සම්නිපතිතානං වූ භික්ඛවේ ද්වයං කරණීය මහණෙනි පිරිසක් එකතු වුණා නම් එකතු වෙච්ච අය කළ යුත්තේ කරුණු දෙකයි. ඊට වඩා නැහැ. කරුණු දෙකයි කරනවා නම් කරන්න තියෙන්නේ. මොකද්ද? ධම්මීවා කතා. කතා කරනවා නම් කෙලෙස් නැසෙන අකුසල් දුරු වෙන දැහැමි කතාවක යෙදෙන්න. කරන්නම දෙයක් නැහැ. කතා නොකර ඉන්නම බැරි නම්. කතා නොකර ඉන්නම බැරි නම් මොකද කියේ? කෙලෙස් නැසෙන අකුසල් දුරු වෙන්න උපකාර වෙන කතාවක් කරන්න. මොනවද ඒ කතා? දස කතා තියෙනනේ. මොනවද ඒ කතා? කතා කතා අපි නොදන්න කතාවකුත් නෑ. ඈ මොනවද කරන්න ඕන කතා? අල්පේච්ඡතාවයේ පිළිබඳ කතාව. නේද? අල්පේච්ඡතාවයේ කතාව නේද? ඊළඟට පින්නත් නේ දුක පිළිබඳ කතාව. අනේ මේ දුකයි නේද? මේ ජීවිතේ කොච්චර දුකක්ද? යම් ක්ලේශයක් යටපත් වෙන්න නූපන් කෙලෙස් නූපදවාම ඉන්න සසරෙහි ඇලෙන්න නොව සසරෙහි කලකිරෙන්න හේතු වන යම් කතාවක් තියෙනවා නම් ඒ කතාව හොඳයි. නොකල යුතු කතාවක් තියෙනවද නැද්ද? නොකල යුතු කතාවක් තියෙනවා. ඒ මොනවද? නොකල යුතු කතා තියෙනවා 32ක්. ඒකට කියනවා දෙතිස් කතා. මොනවද? රාජ කතා, චෝර කතා, ඉත්ති කතා, පුරිස කතා, රජවරු ගැන ඔය කියන දේශපාලනය මේ කාලෙම නොකල යුතු කතාවමයි කොතන? ඇයි මේ? හිතන්න බලන්න කිසි කෙනෙක් කුසල් කරනවද දේශපාලන කතාවදී? හැම තැනම ද්වේෂය. නේද? යන හැත්තු පාර්ලිමේන්තු යනකොට අපි නිරේ යනවා. හිතන්න බලන්න මේ පින්වත්නි සැහැල්ලුවෙන් දකින්න එපා. අපි සම ගිය ගිය තැන පින්නත් ඒක ප්‍රමුඛ කතාවක්. සමහර විටකදී පන්සලට අවිල්ලත් ඒක පටන් ගන්නවා. පන්සලට යන්න බණක් කතා කරන්නේ. පන්සලට යන ධර්මයක් අහගන්න හාමුදුරුවන් ඉන්නේ. පන්සලට ගිහිල්ලා හාමුදුරුවොත් එක්ක දේශපාලනය කතා කරන්න ඕනම නැතිවත්. යටි අපේ අපේ රැකවරණය හදාගන්න ඕන තැන. ඊළඟට චෝර කතා, සුරුගෙන කතා. සුරුගෙන කතාව පටන් ගත්ත ගමන් මොකද වෙන්නේ? වැඩෙන්නේ මොකද්ද? ද්වේෂය. ඉත්‍ති කතා, ස්ත්‍රීන් ගැන කතාව. ස්ත්‍රීන් ගැන කතාවක් පටන් ගත්තම මොකද වෙන්නේ? පුරුෂයෝ ඇලෙනවා ස්ත්‍රීන්. තව ස්ත්‍රියක් ගැන කියනකොට ඇලෙනවද ගැටෙනවද? ගැටෙනවා. මේ හැම තැනකම තියෙන කෙලෙස්. ඒ කතා නතර කරගන්න කියලා. ඊළඟට ඔය කතා එකක්වත් කරන්න නැත්නම් කරන්න තියෙන්නේ අරියෝ වතුන් හිබව. ආර්ය නිහඬ බවින් ඉන්නේ කියලා. දැන් බලන්න වැදගත්ම කාරණේ අපින්වත් මේ ධර්මයේ දියුණු කරගන්න නම් හරි පහසුයි පින්වත් සුදකලා වෙන එක. සුදකලා වෙන එක හරි පහසුවක් මේ ධර්මයේ දියුණු කරන්න. තමන්ගෙම දොස් හොඳට මෙනෙහි කරගන්න පුළුවන්. එතකොට කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ පින්වත් හුදකලාවට හරි ප්‍රියයි. නමුත් පිරිස තොර තෝන්චියක් නැතුන් වහන්සේට ලාභ සත්කාර අරගෙන එනකොට උන්වහන්සේට මේ විවේක සුවය විඳින්න පුළුවන්ද? මේ විවේක සුවය විඳින්න බෑ කියලා. ඒ නිසා උන්වහන්සේට මේ විවේක සුවය විඳ ගන්න ඕනකම තිබුණා. තවත් කාරණයක් තිබුණා. ඒ තමයි පින්දපාතේ වැඩම කරනකොට නම් පින්නතුනේ පින්දපාතේ වැඩම කරගන්න වැඩම කරන්නේ වැඩිහිටි පිළිවෙල අනුව. ඒකට කියනවා වස් පිළිවෙල. වැඩිහිටි පිළිවෙල අනුව තමයි පින්වත්නි පින්න පාත වඩිනකොට වඩින්නේ. දැන් දානයකට ස්වාමින් වහන්සේලා වැඩම කරපුවාම දානශාලාවේ වැඩ ඉන්නේ කොහොමද? එතනත් ස්වාමින් වහන්සේලාට ධර්මයක් තියෙනවා. වළඳන වෙලාවෙත් ස්වාමින් වහන්සේලාගේ ධර්මයේ තියෙනවා පිළිවෙත මොනවද? වඩින පිළිවෙත වැඩිහිටි පිළිවෙත. ආසන පනවල ආසනවල වැඩ ඉන්නේ වැඩිහිටි පිළිවෙලට. දානි වාචනය බෙදන්න පටන් ගත්තොත් පින්වත්නි කොනේ ඉඳන් කොනේම ඉන්න පුංචි හාමුදුරුවෝ කියනවා නායක හාමුදුරුවන්ගෙන් පටන් ගන්න. ධර්මයක් නේ. හැබැයි ගිහියත් කනතන තමයි බඩ නැත්තේ. කනකොට බඩ නැති වෙනවා ගිහියගේ. ඇයි? නිමාවක් නැති කතා පටන් ගන්න කන වෙලාවද නැද්ද? ස්වාමීන් වහන්සේලා නිහඬව දන් වළඳනවා. නිමක් නැති කතා ගිහියයි පටන් ගන්න මොනවාලද? හැම කනෝක. ඒක අධර්මයක්. ඒක අධර්මයක් එක. ඒ හැම එකකම පින්වත් වැඩි මහල් පිළිවෙලක් තියෙනවා. වැඩි හිටි පිළිවෙල අනුගමනය කරන්නේ නැති තැන් කීපයක් තියෙනවා. එකක් තමයි වැසි කැසිකිලි භාවිතයේදී. වැඩි හිටි පිළිවෙලට නෙවෙයි තැන දෙන්නේ. ඊළඟට නානතුතේදී වැඩි හිටි පිළිවෙලට නෙවෙයි තැන දෙන්නේ. ආපු පිළිවෙලට. ඒකට කියනවා ආගත පිළිවෙල. ආපු පිළිවෙල. දැන් පින්නපාත වැඩම කරනකොට වැඩිහිටි පිළිවෙලින් උන්වහන්සේලා වඩිනවා. ධර්මශාලාවේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධාසනය ඊටාම මනරම්ව සරසලා මැදින් තැන්පත් කරලා බුදුරජාණන් වහන්සේගේ දකුණු ශ්‍රී හස්තයේ පසින් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආසනයේ පනවනවා බුදුරජාණන් වහන්සේගේ වංශී හස්තේ පැත්තෙන් මහ මුගලන් මහරහතන් වහන්සේගේ ආසනය පනවනවා. ඒ කුමක් නිසාද? උන්වහන්සේලාගේ නිලය නිසා. උන්වහන්සේ තමයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. එතකොට කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ගේ ආසනය පනවන්නේ කොතනද? සරියුත් මුගලන් දෙනමට පස්සෙන්. සරියුත් මුගලන් දෙනමට පස්සෙන්. නමුත් සරියුත් මුගලන් දෙනමගේ අගපදවිය නිසා බුදුරජාණන් වහන්සේ දෙපසින් ආසන පනවලා තිබුණට වස් පිළිවෙලින් වැඩිහිටි පිළිවෙලින් වැඩිමව කවුද? කොණ්ඩඤ්ඤ හාමුදුරු. උන්වහන්සේගේ ආසනයේ තියෙන්නේ සරියුත් මුගලන් දෙනමට පස්සෙයි. එතකොට සරියුත් මුගලන් දෙනමට ලැජ්ජා හිතෙනවා, සැත්ති ගැනීමක් තියෙනවා. අනේ වැඩිහිටි තෙරුන් වහන්සේ පසුපසින් ඉන්නවා කියලා. පසුපසින් ඉන්නවා හැබැයි කොණ්ණඤ්ඤ හාමුදුරන්ගේ සිතේ එහෙම එකක් නැහැ මොකද කොණ්ණඤ්ඤ හාමුදුරු දන්නවා මේ ඉදිරියෙන් උන්වහන්සේලා වැඩ ඉන්නේ උන්වහන්සේලා සසරේ ඒ වෙනුවෙන් පාරමී ධර්ම පුරාගෙන ඇවිල්ලා උන්වහන්සේලාගේ දුරේ දුරයට හිමි ආසනේ තමයි උන්වහන්සේලාගේ දුරයට හිමි ආසනේ නමුත් දුරයට හිමි ආසනයේ සරියුත්මකලන් දෙනම හිටියක් වයසින් වැඩි මහතෙරුන් වහන්සේ නමක් පසුපසින් ඉන්නකොට උන්වහන්සේලා ටිකක් අපහසුතාවයේද පත් වෙනවා ඉදිරි ආසනවල ඉන්න. ඒක නිසා දවසක් උන්ණන් යහම්දුරු හිතුවා මේ දෙනමත් යම් අපහසුතාවයකටපත් වෙනවා මම පසුපසින් වැඩ ඉන්න හින්දා. ඒ නිසා මම මේ ස්වාමින් වහන්සේලාගේ වාසයෙන් වෙන් වෙලා වාසය කරන එක හොඳයි කියලා. බලන්නකො මේ ශාසනයේ නිවිච්ච උත්මය පින්නතුනි. මේ ධර්ම කතාව ඔබට දේශනා කරන්න හිතුවෙම මෙන්න මේ පුංචි කරුණු ටික ඔබට මතු කරන්න. ඔබේ ජීවිත ලස්සන කරගන්නවා නම් ධර්මමාවත තුල පිහිටුව ගන්නවා නම් මෙන්න මේ පුංචි කාරණා ටික අතාරින්න එපා. පරියුත් මුගලන් දෙනම දුරයට හිමි නිලයට හිමි ආසන දෙකේ හිටියත් පසුපසින් වැඩිහිටි තෙරුන් වහන්සේලා ඉන්නකොට හරි ලැජ්ජයි පැති ගැනීමෙන් ඉන්නේ අපි ලාභාලයි වයසින් ඒ නිසා ඉදිරියෙන් ඉන්න බෑ. ඉන්නකොනේ මේ මේ සම්ප්‍රදායේ කොච්චර සංයමයක් අපිට තියෙන්න ඕනද කියලා බලන්නකෝ. අන්න ඒ කෙනාට තමයි පින්නොත් නිවන් මාර්ගය තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ නිලයෙන් අනිකා යටත් කරන්න පින්වත් කිසිදාකදි ධර්මයේ දන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ස්වකීය නිලයෙන් අනිකා යටපත් කරන්න යමෙක් ඉදිරිපත් වෙනවා නම් ඔහු ධර්මයේ නොදන්න අඥානෙක් මේ ශාසනයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් පින්වත්නි අග পদවි ලැබපු උත්මයෝ හිටියා. ඒ වෙනුවෙන් සුදුසුකම් පුරාගෙනම ඇවිල්ලා නුසුදුසු නෙවෙයි. සමහර විටකදී ඒ නිහතමානීකමට හේතුව සුදුසුකම් පුරාගෙනම ආපු අයට යගපදවි ලැබීම වෙනස් පුළුවන්. නේද? අද මේ ඔක්කොම ගැටලු තියෙන්නේ සුදුසුකම් පුරපු නැති අයට පදවි ලැබීම වෙන්නත් පුළුවන්. මොකද ඒ අයට මේක සංයමයක් නැහැ. කල්ප ගණන් පින්වත්නි, කල්ප ගණන් සුදුසුකම් පුරපු උත්මයෝ තමයි මේ අගපදවි ලැබුවේ. හැබැයි කිසිදාකවත් උන්වහන්සේලාගේ මුවින් කියලා නැහැ. මම මේ ශාසනයේ අග අසවල් ළඟ පදවිය තියෙන කෙනා කියලා කවදාකවත් උන්වහන්සේට කියලා නැහැ. අද තමන්ට තියෙන බලය, තමන්ට තියෙන නීලය, තමන්ට තියෙන වත්පොහසත්කම මේවා මොනතරම් නම් ලාමක දේවල් වලට පාවිච්චි වෙනවද කියලා බලන්නකො කිව්වත්. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අගසව් තනතුර ලැබුණා. මුගලන් මහරහතන් වහන්සේගෙන් අගසව් තනතුර ලැබුණා. ආනන්ද හාමුදුරුවන්ගෙන් අග්‍ර උපස්ථායක পদවිය ලැබුණා. පුද්ගලයන්ගෙන් পদවිය ලැබෙන අවස්ථාවක් තියෙනවා. නමුත් ලෝකෙ වැඩි পদවි වලින් ලැබෙන මිනිස්සු මේ දෙක දෙකක් නේ. එතකොට බලන්න කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ කල්පනා කරනවා මම වැඩි හිටි. නමුත් දුරයට හිමි ආසනයක. මේ ශාසනයේ බුදුන්ට දෙවනුව ධර්මය අවබෝධ කළ උත්තමයන් වහන්සේ. හැබැයි කිසි තැනක කිව්වේ නෑ මේ ධර්මය අවබෝධ කළේ මං පළමු ශ්‍රාවකයා මම මේ දිනමට කොහොමද අග්‍ර ශ්‍රාවක পদවි දෙන්නේ කියලා කිසිදාකදී ඇහුවද? කිසි දවසක ඇහුවේ නැහැ කියලා. කිසි දවසක ඇහුවේ ඒ තමයි ධර්මයෙන් ලැබපු නිවීම. නිවන කියන්නේ නිවීමමනේ. ඔය නිවීම ප්‍රකට වෙන තැන. මෙහිම තැනක පෘථග්ජනය නිවිලා ඉඳීද? ඈ? එහෙම දෙයක් වුණොත් පෘථග්ජනය නිවිලා ඉඳීද? පෘථග්ජනය නිවිලා ඉන්නේ නැතිව. එතනින් තමයි ගැටුම පටන් ගන්නේ. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ හිතුවා සරියුත් මුගලන් දෙදෙනා වහන්සේලාටත් අපහසුතාවයක් සිද්ධ වෙනවා මම පසුපසින් වැඩ ඉන්නකොට ඒ නිසා උන්වහන්සේලාට සුවෙන් ඒ ආසනවල සතුටින් වැඩ ඉන්න මම තනිව වාසය කරන්න ඕන කියලා උන්වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට වැඳලා අවසර ඉල්ලුවා පින්වතුනි සද්ධාන්ත කියන වනයේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා පින්වත්නි කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ චද්ධාන්ත විලේ මන්දාකිනි කියලා පොකුණක් තියෙනවා. මේ මන්දාකිනි පොකුණ පෙරේ පින්වත්නි නිරන්තරව වැඩ ඉන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා. එදා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ පින්නතුනේ මන්දාකිනි පොකුණ සමීපයට වැඩම කළා. එදා පටන් මන්දාකිනි පොකුණ අසල වැඩ ඉන්නේ. මේ වනයේ හිටියා පින්වත්නි 8000ක් පමණ වෙච්ච ඇස් සමූහයක් මේ ඇස් සමූහය පසේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරලා හොඳට හුරු පුරුදුයි. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වඩිනවා දකින්නකොටම මම ඔබට සඳහන් කළ උන්වහන්සේගේ ගුණ බුදු ගුණ පැතිරුණා වගේම පින්නතුනේ දසදහසක් සක්වලේම කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ගුණ පැතිරිලා තිබුණේ. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ප්‍රකුණතරට වඩිනව දකිනකොටම පින්නතුනේ ඇත් සමූහය ආකසිකා කරගත් අලු අපේ පින්කෙත වඩිනවා අදනම් අපි පින්කෙත වඩිනවා කියලා ඒ ඇත් සමූහයාම සාම්මේකට එකමුතු කතාව මොකද්ද? අද ඉඳන් අපි උන්වහන්සේට උපස්ථාන කරමු. හරියට මොන වගේද? උන්වහන්සේගේ ඥාතීන් රාශියක් ඉන්න ගමකට උන්වහන්සේ වැඩියා වගේ. උන්වහන්සේගේ ඥාතීන් රාශියක් වැඩ ඉන්න ගමකට උන්වහන්සේ වැඩියොත් එහෙම උන්වහන්සේ වෙනුවෙන් හැමෝම එකලෙස ආදර ගෞරවයෙන් උපස්ථාන කරනවද නැද්ද? උපස්ථාන කරනවා. අන්න ඒ වගේ හිතෙන්න අපි උන්වහන්සේට උපස්ථාන කරමු කියලා කතිකා කරගත්තා. අද උපස්ථාන කරන්නේ මම අද උපස්ථාන කරන්නේ අනිත් කෙනා ආදී වශයෙන් ඇස් සමූහයා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට උපස්ථාන කරන්න පින්වත්නි භාර දක්වා. හැබැයි අවවාද කළා උපස්ථාන කරන කෙනා උපස්ථාන කරනවා වගේම ඒ දවසේ අනෙක් ඇත් සමූහයක් කළ යුතු දේවල් වහවහා කරන්න ඕනේ. මේ මන්දාකිනි පොකුණ බොහෝම විසිතුරුයි පින්නොත් මොනතරම් විසිතුරුද කිව්වොත් එහෙම මනුෂ්‍ය වර්ගයාට ඡන්ද නැති දෙයක් නැහැ කියනවා. යමක් මේ ලෝකේ කන්න තියනවා කියලා තියෙනවා නම් ඒ හැම දෙයක්ම මේ සද්ධාන්ත වනයේ පින්වත්නි මන්දාකිනි පොකුණ අතල තියෙනවා. ඒ තරම් සස්විතයි. ඉතින් මේ ඇස් සමූහය පින්වතුනි නොයේ ආකාරයෙන් මේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට උපස්ථාන කළා. එහෙම උපස්ථාන ලැබමින් තමයි පින්වත්නි කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේව ආරක්ෂා කළේ රැකබලාගත්තේ මේ ඇත් සමූහය එකතු වෙලා. මේ විදිහට අවුරුදු 12ක්ම උන්වහන්සේ පින්වත්නි මේ ඡද්ධාන්ත වනයේ තමයි වැඩ සිටියේ. කාලෙන් කාලෙට කාලෙන් කාලෙට නාගදත්ත කියලා දිව්‍ය පුත්‍රයෙක් සිටියා පින්වත්නි මේ නාගදත්ත දිව්‍ය පුත්‍රයාගේ විමානෙට කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වඩිනවා පින්ද පාසු. එහෙම වඩිනකොට මේ නාගදත්ත කියන දිව්‍ය පුත්‍රයා පින්වත්නි අලුත් ගිතෙල් වලින් යුක්තව ඒ වගේම මල්පැණි ආදිය යොදලා දිය අඩුවෙන් හදපු කිරිබක් පූජා කරනවා පාත්‍රී පිරින්. මේ දිව්‍ය පුත්‍රයාට මේවා හරියට ලැබෙනවා මොකද්ද හේතුව? මීට පෙර පහළ වෙච්ච කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවුරුදු 20000ක් තිස්සේ පින්නතුනේ කිරිබස් කලාකයක් දුන්නා. අවුරුදු 20000ක් තිස්සේ දිය නොනසු අලුත් ගිතලින් හදපු කිරිබතක් දුන්න පින්වත්නි මේ දිව්‍ය පුත්‍රය අන්න ඒ කුසලානුභාවයෙන් තමයි පින්වත්නි මේ සම්පත් මේ නාගදත්ත දිව්‍ය පුත්‍රයට උපදින්නේ අන්න ඒ සම්පත් වලින් තමයි කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේටත් මේ කිරිබත් පූජා කරන්නේ. නොඑක් වාරයේ විтин විට කලින් කලට කොණ්ඩඤ්ඤ හාමුදුරුව මේ දිව්‍ය පුත්‍රයාගේ විමානයට වඩිනවා. මේ විදිහට සත්කාර කරමින් ඉඳලා අවුරුදු 12ක් සත්කාර ලැබලා පින්නතුනේ දිනක් කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ සමාපත්තියට සමවැදිලා ඉන් අනතුරුව මෙනෙහි කරනවා පින්නතුනේ Taman වහන්සේගේ ආයු සංස්කාරය කියන මට තව කොපමණ කාලයක් මෙලව ආයුෂ තියනවාද බලනකොට උන්වහන්සේට පේනවා උන්වහන්සේගේ ආයු සංස්කාරය ගිවිලා ඉවරයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගන්න ඕනේ. ඒ අවසර ගන්න හිතාගෙන තමයි එදා බුදුරජාණන් වහන්සේ වේලුවනේ වැඩ ඉන්නකොට පින්වතුනේ මේ විදිහට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා මුවින් සිඹ සිඹ අතින් පිරිමැද මැද පිරිමැද මැද පින්වත්නි වන්දනා කළේ අවුරුදු 12ක් චද්දන්ත වනයේ වාසය කරලා ඉන්නනතුරු පිරිනිවන් පාන්න අවසර ඉල්ලන්න තමයි මේ කොණ්ඩඤ්ඤ හාමුදුරුව වැඩම කරලා වන්දනා කළේ. හැබැයි වන්දනා කරනකොට කිව්වා ස්වාමීනි මං කොණ්ඩඤ්ඤ. ස්වාමීනි මං කොණ්ඩඤ්ඤ. ඇයි එහෙම කිව්වේ? බුදුරජාණන් වහන්සේ දන්නේ නැද්ද? තමන් වහන්සේගෙන් පළමුව ධර්මය අවබෝධ කළ ශ්‍රාවකයා භාග්‍යතුන් වහන්සේ දන්නේ නැද්ද? සමහර විටකදී භාග්‍යතුන් වහන්සේ පින්වත් වැඩම කරන කෙනාගේ නමම කතා කරලා උන්වහන්සේ ආමන්ත්‍රණය කරනවා වාඩි වෙන්න කියලා. එහෙම වෙනකොට ඇයි කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ ස්වාමීනි මං කොණ්ඩඤ්ඤ කියලා භාග්‍යතුන් වහන්සේට තමන් වහන්සේ හඳුන්වලා දුන්නේ? ඇත්තටම උන්වහන්සේ තමන් වහන්සේ වඳුන්වලා දුන්න භාග්‍යතුන් වහන්සේට නෙවෙයි. එහෙනම් කාටද? ඒ වෙලාවේ ඒ ධර්ම ධර්ම සභාවේ වැඩ ඉන්න අනික් ස්වාමීන් ඊට හේතුව මොකක්ද? උන්වහන්සේ කල්පනා කළා දැන් මං හොඳටම වයසයි. මොනතරම්ද කිව්වොත් එහෙම මුළු ශරීරේම කුඩු වෙලා. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කිස්සවුන් පිළිලා. සුදුම සුදු කෙස් රැවුල් පිටින් ශරීරය හොඳටම කුදු වෙච්ච තෙරුන් වහන්සේ නමක් මේ ඉන්නේ. තථාගතයන් වහන්සේ දන්නවා වුණාට අලුත පැවිදි වෙච්ච තරුණ ස්වාමීන් වහන්සේලා දන්නේ මේ බුදුන්ට දෙවනුව ධර්මය අවබෝධ කළ උත්මය කියලා. ඒ නිසා මේ කුදු වෙච්ච ශරීරයක් තියෙන උත්මයන් වහන්සේ විල වඳිනකොට එතන ඉන්න ඇතම් කෙනෙක් අනේ මේ පළමුව ධර්මය අවබෝධ කළ උත්තමයා නේද කියලා හිත පහදව ගන්නවා තමයි කියන්නේ. ඒ හේතුවෙන් ඒත් සුගති පරායන වෙනවා. හැබැයි තව පිරිසක් මේ වයසක හාමුදුරුව කවුද කියලා හිත කිලුදු කරගන්නවා. හොඳටම කුදු වෙලා හොඳටම කුදු වෙලා මේ වයසක හාමුදුරුව මේ මොනවද කරන්නේ කියලා හිත දූෂිත කරගන්න පුළුවන්. ඒ හිත දූෂණය කරගත්තු අය මරණින් මත්තේ දුගතියට වැටෙනවා. අන්න ඒ පිරිස ඒ දුගතියෙන් ගලවන්න ඕන හින්දා තමයි පින්වත්නි තමන් ගැන වැරදි සිතුවිල්ලක් උපදව ගන්න කලින්ම බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ වදාළේ ස්වාමීනි මං කොණ්ඩඤ්ඤ කියලා මුලින් අඳුන්වා දුන්නේ. එතකොට සියල්ලෝම දැනගන්නවා මේ තමයි බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පළමුව ධර්මය අවබෝධ කරගත්ත උත්තමයන් වහන්සේ කියලා. ඔන්න තවත් තැන. මොකද්ද? කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ ඉඩ තැබුවේ නැහැ. තමන්ගේ ක්‍රියාවක් නිසාවත් තමන්ගේ වචන මාත්‍රයක් නිසාවත් තව කෙනෙකුට සතර අපායේ වැටෙන්න කෙලෙස් උපදින්න අකුසලයක් උපදින්න උන්වහන්සේ ඉඳ තිබෙනවා. දැන් අපි කියනවා නේද පින්වත්නි කවුරු මොනවා හිතුවත් මං කියන එක කියලා දෙන්නවා. ඒ ක්‍රමය හරියි. නිකමට ඔබ හිතන්න ඔබේ ගෙවපු ජීවිතය ගැන ඔබේ ක්‍රියාකලාපයන් නිසා කී දෙනෙක් කෙලෙස් උපදවනවද? ඔබ කරපු දේවල් නිසා ඔබේ මොන ක්‍රියාවක් නිසා හරි ඔබේ හැසිරීමක් නිසා කී දෙනෙක්ගේ හිතේ එක්ක රාගයක් ඉපදිලා ඇද්ද එක්ක ද්වේෂයක් ඇති වෙලා ඇද්ද එක්ක අප්‍රසාදයක් ඇති වෙලා ඇද්ද කෙලෙස් කී දෙනෙක්ගේ හිතේ ඇති වෙලා ඔබ වචන පාවිච්චි කරනවා ඔබේ වචන වලින් කී දෙනෙක්ගේ හිතේ කෙලෙස් ඇති වෙලාද? පරිස්සම් වෙන්න. හැමදාම හික්මීමක් ඇති කරගන්න. කිසි කෙනෙක් තුල ක්ලේශ ධර්මයක් ඇති වෙන විදිහට මම අද ඉඳන්නම් ක්‍රියා කරන්නේ කියලා. කිසිම කෙනෙක් තුල එතකොට වචනයක් කියනකොට එකවර නෙවෙයි, සියවර නෙවෙයි, ලක්ෂ වාරයක් හරි මෙනෙහි කරනවද නැද්ද? මම මේ කියන වචنين කී දෙනෙක්ගේ සිතේ කිලිස් ධර්ම ඇති වෙන්න පුළුවන්ද? මම මේ කරන දේවල් වලින් කී දෙනෙක්ගේ හිතේ කෙලෙස් ධර්ම ඇති වෙන්න පුළුවන්ද කියලා කිසි කෙනෙක්ගේ හිතේ කෙලෙස් ධර්ම ඇති වෙන විදිහට ඔබ ඔබේ ජීවිතේ පවත්වන්න එපා කියලා. අපි ඒකට අනුකම්පා කරන්න ඕනද නැද්ද? එතන අනුකම්පා කරන්න ඕන. සමහර විටකදී හිතෙන්න පුළුවන් ඉතින් ඒ අත්ත කෙලෙස් ඇති කරගන්න එක එයාගේ දෝෂයක් කියලා. ඔව් ඒක එහෙම තමයි. නමුත් අපි ඇත්තන්ට අනුකම්පා කරමු. නේද? බුදුරජාණන් වහන්සේ අනුකම්පා කළානේ. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ බලන්නකො පින්වත්නි කොච්චර අනුකම්පාවකින්ද මේ තමන් වහන්සේ කවුද කියලා මේ වියපත් තෙරුන් වහන්සේ සැල කරන්නේ අනිකාව ගලවන්න තමන්ව හඳුන්වා දෙන්න නෙමෙයි. මේ අනිකා ගලවන්න ඒ වන්දනාවෙන් පවා තව කෙනෙක්ගේ හිතේ ක්ලේශ ධර්මයක් ඇති වෙන්න තිබ්බද? ක්ලේශ ධර්මයක් ඇති වෙන්න ඉඩ තිබ්බේ නැහැ. බලන්න නිවිච්ච උත්මයන්ගේ හිත කොහොමද තින්නොත්? මෙන්න මෙහෙම මුවින් සිඹ සිඹ සිඹ සිඹ පින්වතුනේ වන්දනා කරන වෙලාවේ බලාගෙන හිටියා වංගී සහාමුදුරු. වංගී සහාමුදුරුව බලාගෙන ඉඳලා කල්පනා කරනවා මේ පුදුමයි. බුදුරජාණන් වහන්සේට දෙවනුව මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ උත්තමයන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ කියලා සැල කරමින් මුවින් සිඹ සිඹ බුදු සිරිපතුන් වඳිනවා. බුදු සිරිපතුන් වඳිනවා. එහෙම වන්දනා කරලා තියෙනවා අම්මා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් එහෙම. පිරිනිවනට පෙර බුදු මුවින් බුදු සිරිපා තමන්ගේ මුවින් සිඹ සිඹ පින්වත්නි වන්දනා කළා. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ එහෙමයි. බුදු සිරිපතුල දෑතින් පිරිමැද මැද වන්දනා කර කර කියනවා ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ එදා යම් දාසදි මගේ භාග්‍යතුන් වහන්සේ දැක්කනම් ඒ මගේ පළවෙනි දැකීමයි ස්වාමීනි මේ සංසාර ගමනේ මේ ඔබ වහන්සේගේ මුව මඩල දකින අන්තිම වාරයයි. අයි සංසාරේ කොතනකදීවත් මගේ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ මුව මඩල මම දකින්නේ මට දකින්න වෙන්නේ මේ අන්තිම දැක්මයි ස්වාමීනි කියලා කීකී වන්දනා මේක දකිනකොට වංගී සහාම්දුරෝ වංගී සහාම්දුරෝ කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට කරුණක් වැටහෙනවා මට කරුණක් වැටහෙනවා කිව්වා. දෙවාරයක්ම ස්වාමීන් එක පිටව මට ස්වාමීනි කරුණක් වැටහෙනවා මට කරුණක් වැටහෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා වංගීස හොඳයි ඒ කරුණ කුමක්ද කියලා. ඒ වෙලාවේ තමයි පින්නතුනේ වංගී සහ අමුදුරු මේ ගාථාවන් කිව්වේ බුද්ධානුබුද්ධෝ සේතු සෝතේරෝ බුද්ධානුබුද්ධ අනුබුද්ධ කියන නාමයෙන් තමයි වංගී සහ අමුදුරු කොණ්ඩඤ්ඤ හාමුදුරුවන් හැඳින්වුවේ. ඇයි දෙවෙනුව ධර්මය අවබෝධ කළ නිසා. බුදුන්ට දෙවෙනි අවබෝධ කළ උත්තමයන් වහන්සේ. බුද්ධානුබුද්ධෝ සෝ තේරෝ කොණ්ඩඤ්ඤෝ තිබ්බතික්කමෝ ලාභී සුඛ විහාරාණං විවේකාණං අභිවසේ සුඛ විහරණයන් ලබන්නා වූ නිරන්තරව විවේක සුවයෙන් කල් ගෙවන්නා වූ කොණ්ඩඤ්ඤයන් වහන්සේ කොණ්ඩඤ්ඤ හඳුරන්ගේ ಗುಣ වර්ණනාවක් කළා යං ශාවකේන පත්තබ්බං සත්තු ශාසනකාරිනා මේ යම් ශ්‍රාවකෙක් විසින් මේ බුද්ධ ශාසනයේ යමක් ලැබිය යුතුයි නම් ඒ ලැබිය යුත්ත මනාකොට ලබාගත් භා වූ සබ්බස්සතං අනුප්පත්තං අප්‍රමත්තස්ස සික්කතෝ අප්‍රමාදීව ධර්මේ හික්මිලා ලබාගත යුතු වූ අග්‍ර සියලු ඵල ලබාගත්ා වූ කොණ්ඩඤ්ඤයන් වහන්සේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපා වඳිනවා කියලා පින්වත්නි වංගී සහ මුදුරෝ කොණ්ඩඤ්ඤ හාමුදුරන්ගේ ගුණ වර්ණනා කළා. එතකොට බලන්න මේ ශාසනයේ අපිට තියෙන පාඩම. කෙලෙස් සහිත වූ මාවතක දුවන අපි ලාමක ඊ타ම පුංචි බොළඳ දේවල් වලින් උද්ධාම වෙලා පින්වත්නි කෙලෙස් කඳු ගොඩ ගහ ගහ පින්වත්නි ජීවත් වෙනකොට හැසිරෙනකොට මේ ශාසනයේ නිවිච්ච උත්සමය පින්වතුනේ ලෝකෙ කිසි කෙනෙකුට පීඩාවක් නෙමෙයි කිසි කෙනෙකුට බරක් උනේ නෑ. උන්වහන්සේලා පෝෂණය කරන්න හරි පහසුයි සුබරෝ. පෝෂණය කරන්න හරි පහසුයි. කාටවත් වෙහසක් උපද්දවන්නේ මේ ධර්මයේ දන්න අය. තථාගත ධර්මයේ තුල හික්මෙන ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා කවුරු වුණත් අනිකාව වෙහසටපත් කරන්න නැතුනවා ධර්මයේ දන්න කෙනා. එක එක ගානේ ඔබ ඔබ ගැන හිතන්න ඕන මේ දේශනාව පවා කැඩපතක් කැඩපතෙන් බලන්න ඔබ ඔබ දිහා ඔබ නිසා වෙහෙසටපත් වෙන අය වැඩි නම් ඔබ මේ ධර්මයේ සුවය විඳපු නැති කෙනෙක් මේ ධර්මයේ සුවය විඳපු කෙනෙක් නම් ඔබ ඔබ නිසා මේ ලෝකේ කුරා කුහුඹුවෙක්වත් මෙහෙසටපත් වෙන්නේ නැතිව විඩාවටපත් වෙන්නේ වේදනාවකටපත් වෙන්නේ. ඒ නිසා අනුන්ට වෙහෙස නොවන, අනුන්ට පීඩාවක් නොවන නිවිච්ච ජීවිතයක් අසීරුවෙන් හෝ පුරුදු කරන්න ඕනද නැද්ද? පින්නතන පුරුදු කරන්න ඕනේ. බුදුන් සරණ ගියා කියන එකේ ලාභය ඒක. ධර්මයේ සරණ ගියා කියන එකේ ලාභය ඒක. සංගරුවන සරණ ගියා කියන එකේ ලාභය ඒක පිළිවක්. බුදු සිරිපා මුල දන ගහලා අපි වැඳලා නැගිටිනකොට නැගිටින්න ඕන පින්වතුනේ වඳින්න නැවුණු කෙනා නෙමෙයි. නැගිටිනකොට නැගිටින්න ඕන පින්වතුනේ කෙලෙස් ගොඩක් හලලා. අකුසල් ගොඩක් හලලා නැගිටින්න ඕන බුදු සිරිපා මුල දන ගහලා නැගිටිනකොට. නැමිලා වඳිනකොටත් ඒ අකුසල් ගොඩම නම් වැඳලා නැගිටිනකොට ඒ අකුසල් ගොඩම නම් මේ වන්දනාවෙන් බුදුන් වැඳලා අපි ලැබපු දේ මොකක්ද? ඒක. මල් දෝවණය කරලා බුදු සිරිපාමුල තියනවා වගේම හිත් දෝවණය කරලම බුදු සිරිපාමුල දන ගන්න පුළුවන් නම් එහෙත් අපි ගස්වල පිපෙන මල් දෝවණය කරාට බුදුන් සරණ යන අපි හිත් දෝවණය කරන්න හිතලා බලලා තියෙනවා විය යුත්තේ ඒකද නැද්ද? විය යුත්තේ ඒක පින්නකේ. මල් මිලින වෙලා යනවා. ලෝකේ එදත් ඒක වුණා, අදත් ඒක වුණා. හැබැයි අපි මිලින වෙන්න කලින් පින්නතුනේ මල් වගේම මල් නෙවෙයි හිද්දෝවණේ කරන වැඩපිළිවෙල ඉවර වෙන්න ඕනද නැද්ද? මේ වැඩපිළිවෙල ඉවර කරගන්න ඕන. පොන්නඤ්ඤ හාමුදුරුවෝ ඒක ඉවර කරගෙන තමයි බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල වැන්දේ මුවින් සිඹ සිඹ මේ උත්තම නිවීම මට දුන්නේ ඔබ වහන්සේ. කවද්ද අපි මේ වන්දනාව වඳින්නේ? කළ නොහැකි දෙයක් නෙවෙයි කළ හැකි දෙයක්. හැබැයි මේ කාම මඩ ගොහරුවේ මේ විදිහටම ලැබගෙන නම් මේක ලේසි වෙන එකක්. මේක ලේසි වෙන එකක් නෙවෙයි. පටිසෝතගාමී විය යුතුමයි. එනිසා මේ දේශනාව ඔබට යම් අල්ප මාත්‍ර වූ හෝ ආලෝකයක් ඊට සපයයි. හැමත උතුම් නිවන පිණිස දේශනාව හේතු වේවායි ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමා කරනවා. දේශනාවේ දායකත්වයේ දරූ හැමත මෙන්ම ධර්ම ශ්‍රවණය කළ හැමතක් නිදුක් නිරෝගී චිරජීවනයක් වේවා. බුද්ධාදී උතුමන් වහන්සේලා නිවුණු සැලසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කරගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. දිව්‍ය අසීසුරු සම්පත් වැඩි දියුණු කර ගනිත්වා ප්‍රාර්ථනීය බොහෝ දිනකින් දෙවියෝද නිවන් දකිත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාකින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිඤ්ඤති ආනන්ද මහරහතන් වහන්සේ පින්තුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුක්ඛ පරියංපා අෂ්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං පහතු දසබල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවරක තැකි ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් සතාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්තුන්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා සාදු සාදු සාදු සදහතුන් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම උතුම් වූ සදහම් දේශනාව පවත්වා වදාළ අලුත්ගම ගම්මන් තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පෝෂණීය අලුත්ගම පඤ්ඤාසාර ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි හැමදෙනාම සාදු නාදරම්වා ප්‍රාර්ථනා කරමු